ආදරේම කිව්වත් කමක් නැහැ. හැබැයි ආදරේම නොවේ. සාමාන්‍ය ආදරයක අර කිව් කාරණා තියෙනවා හේතුවක් තියෙනවා. ඇයි මං ආදරේ? කෙනෙකුට ඇයි මං ආදරේ? ඒ වගේම විඳීමක් තියෙනවා. තව කෙනෙක් නිසා අපි විඳිනවා. ඒ විඳින නිසායි ආදරේ කරන්නේ. මොකක් හරි සුවයක්, රසයක් විඳිනවා. දැන් මෛත්‍රියේ එහෙම මේ විඳීමක් ඒ විදිහේ විදීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එපමණක් නොවේ සාමාන්‍ය ආදරය කොන්දේසිදා. කොන්දේසි නොදමන සාමාන්‍ය ආදරයක් නැහැ. දෙමව්පියන්ගේ ඉඳලා කොන්දේසිදා. හොඳට ඉන්න ඕන. හොඳට ඉතියොත් තමයි ආදරේ. කෑවොත් තමයි ආදරේ. හොඳට ඉගෙන ගත්තොත් තමයි ආදරේ. දැන් මේ මේ මේ ආදරය කොන්දේසි දානවා. සාමාන්‍ය ආදරේ කොන්දේසි දානවා. කොන්දේසි දාන්න නැති ආදරයක් නෑ. මොන තරම් ආදරේ කිව්වත් ඒ මට්ටමට කොන්දේසි තියෙනවා. ආදරේ යම් පමණකට තියෙනවද ඒ පමණට කොන්දේසි තියෙනවා. ඉතින් මේ ආදරයත් එක්ක අපි හදනවා ලස්සන කූරු. කූරු. බලු කූඩු වගේ. ඒ කොන්දේසි වලින් තමයි මේ කූඩුව හදන්නේ. අඳින්න ඕනේ මොනවද? ඇවිදින්න ඕනේ මොනවද? කන්න ඕනේ මොනවද? කරන්න ඕනේ මොනවද? යන්න ඕනේ කොහේටද? මේ හැම දෙයකම කොන්දේසි. ඉතින් මේ ලක්ෂණ කූඩුවක් හදලා අපි ආදරය කරන කෙනාවේ කූඩුව ඇතුළට දානවා. දැන් අපිත් කැමති කවුරු හරි අපිව එහෙම කූඩුවක් ඇතුළට දානවට ආදරේ. ඉතින් ආදරේනේ දාන. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. කියලා හිතන. ඒතර මේ කොන්දේසි සහිතයි හැම ආදරයක්. කොන්දේසි සහිතයි. මෛත්‍රියට එනකොට එතන කොන්දේසියක් නෑ. කොන්දේසියක් නෑ. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්වයෝ සුවපත් වෙත්වා. එතන කොන්දේසි නෑ. හොඳට ඉන්න අය, හරියට ඉන්න අය, ලස්සනට ඉන්න අය, වැරදි නොකරන අය, සාධාරණ අය නෑ. එහෙම කොන්දේසි නෑ. ඒ අය මොනවද කරන්නේ? ඒවා අපිට අදාළ නෑ. මෛත්‍රියට ඒවා අදාළ නෑ. ඒවා අදාළ ආදරේ. ඒ ආදරයට ඒක අදාළ වීම සාධාරණයි. මෛත්‍රිය කියන්නේ කොන්දේසි විරහිත ආදරය. කොන්දේසියක් නැති ආදරයක්. එක තැනක නතර නොවන ආදරයක්. ආදරේ නවතිනවා. පුද්ගලයාගෙන් පුද්ගලයාට නවතිනවා. මෙයාට මම ආදරේ. මේ අයට ආදරේ. එතනින් එහාට නෑ. ආදරේ බලාපොරොත්තු වෙනවා ප්‍රතිලාභ. පෙරලා බලාපොරොත්තු වෙනවා. මෛත්‍රිය නතර වෙන්නේ කිසි තැනක හැප්පෙන්නේ නෑ. අසම්බාධං අවේරං සපත්තං කොහෙවත් නවතින්නේ මෛත්‍රියට බලාපොරොත්තුකුත් නෑ අනිත්‍යම මෛත්‍රී කරන්න ඕනේ කළොත් මාත් මෛත්‍රී කරනවා නෑ ඒ කතන්දර නෑ ඒව අදාළ වෙන්නේ ආදරේට කල්‍යාණ මිත්‍රවරුනි මේ මෛත්‍රිය පිළිබඳ සරල පැහැදිලි චිත්‍රයක් තමයි අඳින්න උත්සාහ කළේ. මේ මෛත්‍රී කරන්නේ කොහොමද කියන එක වෙනම කාරණාවක්. ඒක අපි එදා වැඩි කතා කළෙත් නෑ. අද කතා කරෙත් නෑ. ඒ කරන ආකාරය කොහොම වුණත් මේ මෛත්‍රිය කියන්නේ කුමක්ද කියන ඒහි ස්වභාවය, එහි විචිත්‍රත්වය, එහි ගැඹුර, එහි දිග පළල හඳුනා ගැනීම වටිනවා. එතකොට සරලව අපි එදත් කිව්වා මේ මෛත්‍රිය මෙත්ත සූත්‍රයේ විස්තර කරන්නේ සුඛිනෝවා හේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතස්සා සුඛිනෝවා සෝපත් වෙත්වා කේමිනෝ සුරක්ෂිත වෙත්වා සෝපත් වෙත්වා සුරක්ෂිත වෙත්වා සියලු සත්තුම සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්තුම සුවපත් වෙත්වා දැන් මේ මේ වචනය ටිකක් ඊළඟට වචන නැවතුණත් සිටිවිලි ටිකක් ඊළඟට ඒ සිටිවිලිත් නැවත වහාම එතන තියෙන හැඟීම. මේක හැඟීමක්. ඒකයි හෘදයාංගම කියන්නේ හැඟීමක්. එතකොට ඒ හැඟීමට එන්නේ නැතුව වචන විතරක් කිව්වට වචන ලස්සනයි. සුඛිනෝ වාක්‍යමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා වචන ටික හරි ලස්සනයි. ඒ වචන වලට වැඩිය සිතිවිල්ල ලස්සනයි. සිතවිල්ලට වැඩිය ඇඟීම ලස්සනයි. වචන වලට වඩා සිතවිල්ල බරයි. සිතවිල්ලට වඩා ඇඟීම ගැඹුරුයි. ඉතින් ඒ නිසා මේ වෙනම වෙලාවක් වෙන් කරගෙන පුහුණු කළ යුතු අතර එදිනෙදා ජීවිතයේ මුණ ගැහෙන ඕනෑම කෙනෙක් දිහා බලන්න අර සබ්බේ සත්තා කියන හැඟීමෙන් මේ සියලු සත්‍යයන් සත්‍යයන් කියුවාම මේ කෙනත් අයිති. මේ සතත් අයිති. කවුරු හම්බුණත් එයා දිහා බලන්න සබ්බේ සත්තා කියනකොට මෙයාව අතෑරලද මං කිව්වේ. සබ්බේ සත්තා කියන කුලකයට මේ තැනත්තා අයිති නැද්ද? එහෙමනම් මෙයා නිර්පත්‍රිත වේවා. සුරක්ෂිත වේවා. සුවපත් වේවා. සත්‍රු සිත්ත්වෝ වෙච්චා කියන හැඟීම හදවතින් ඇති කරගන්න බලන්නේ හැඟීම. ඒ මෛත්‍රී භාවනාව එදිනදා ජීවිතයට ගෙනියන්න පුළුවන් එක ක්‍රමයක්. සහ දෙවෙනි ක්‍රමය අපි කතා කරනකොට ඒ හැඟීම අනිත් කෙනාට දැනෙන විදිහට කතා කරන්න. ඒ ඒ ඉත සුදුසු වචන තෝරගන්න. ඒ වචන පාවිච්චි කරන ටෝන් එක ඒ හඬ උස් පහත් කරන ක්‍රමේ මෛත්‍රී සාගත වෙන්න. ඒක ඇතුලෙන් එන්න දෙන්න. ඊළඟට කතා නොකලත් කතා කරලා ඉවර වුණාට පස්සේ ඒ තැනත්තත් එක්ක අපේ ගනුදෙනු ඉවර වුණාම ආපහු හිතන්න බලන්න අර මයිත් එක්ක කතා කරලා කිය කෙනා මාව පහු කරගෙන ගිය කෙනා ඒ ගනුදෙනු ඉවර කරපු කෙනා බැරිද මට සෝපත් වේවා කියලා හිතන්න. එයාට අවංකවම අවංකවම අව්‍යාජව අපිට ප්‍රාර්ථනා කරන්න. සුරක්ෂිත බවක් ප්‍රාර්ථනා කරන්න. ඉතින් මේ දවසක් අවසානයේ අපි මෛත්‍රී භාවනාව කරන්න අදහස් කරනවා නම් කරන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි ඒ දවසේ මොන ගැහුණු අය බලන්න මතක් කරගන්න මොන ගැහුණු අය අගේ ඉඳලා මුලට හෝ මුලින් ඉඳලා අගට කියන්නේ දවසේ අන්තිමටම හම්බෙච්ච කෙනාගෙන් පටන්ගෙන ආපහු යන්නේ එහෙම නැත්නම් මුලින්ම හම්බුණු කෙනාගෙන් අන්තිම කෙනාට එන්න කොහොම වුණත් කමක් නැහැ බලන්නේ එක එක්කෙනා කෙරෙහි අපි මොනවද ඒ මුණ ගැහිීමෙන් අපි ඉතිරි කරගෙන තියෙන්නේ. අපි අර කුණු කුණු ටිකක් එකතු කරගෙන තියෙන කෙනාගෙන් කෙනාට යාගේ අඩුපාඩුවක් වැරද්දක් නොපෙළඹීමක් බවක් ඒවා ටිකද අපි මේ දවසේ අන්තිමට ඉතුරු කරගෙන තියෙන්නේ. බලන්න ඉතුරු කරගෙන තියෙන හැම එකක් නෑ ඒ බාල්දි අනිත් පැත්තට හරවන්න. ඔබ ඔබට ආදරේ ඉන්න. සැබෑ මෛත්‍රියක් ඔබේ හදවතින් උපදවා ගන්නට අවශ්‍ය නම් ඔබට අවශ්‍ය නම් මෛත්‍රී උල්පත බවට පත් වෙන්නට අර කුණු භාවිතිය අනිත් පැත්ත හරවන්න. හරවලා ඒ එක එක්කෙනා කෙරෙහි බලන්ට අව්‍යාජෝ අවංකෝම පුළුවන් ද හිතන්ට සුඛිනෝ වාකේමිනෝ හොන්තු භවන්තු සුඛිතත්තා සෝපත් වේවා සුරක්ෂිත වේවා සතුටු සිත් ඇත්තේ කියලා. හිතලා බලන්න ඒක දිගට කියන්න ඕනේ එකපාරක් හිතුවාම ඇති හදවතේ ඊළඟට ඊළඟ පුද්ගලයා මතක් කරගන්න ඒ දවස්ේ හම්බ වෙච්ච. දැන් මේක දවස් අවසානයේ හරි විවේකයක් ලැබුණු වෙලාවකාරී බලන්න පුළුවන් නම් කල්යාණ මිත්‍රවරුනි එතන හරි ලස්සන මෛත්‍රී භාවනාවක් සිදු වෙනවා. ඉතින් මේ භාවනාව අපිට ශ්‍රවණ කරනකොට හරියට ඒ අත්දැකීම ලබන විටම අපිට මෛත්‍රියෙන් ඒ අත්දැකීමත් එක්ක එකතු වෙන්න පුළුවන්. පස්සේ නෙමෙයි ඒ වෙලාවෙට කවුරු මුණ ගැහුණත් කවුරු දැක්කත් ඒ ඒ කෙනා හම්බ වෙන්නේ මෛත්‍රිය. මෛත්‍රියට තමයි මේ පුද්ගලයන් මුණ ගැහෙන්නේ. මෛත්‍රියට තමයි මේ ආශ්‍රය ලැබෙන්නේ. කෙනෙක් බයිනවා නම් ඒ බැනුම අහන්නෙත් මෛත්‍රිය. මමත්වේ නෙමෙයි මමත්වේ බැනුම් අහන්න ගියොත් එතන යුද්ධයක්. හැබැයි මේ මෛත්‍රිය ඇවිල්ලා ඒ බැනුමයි බැනුමයි අපි අතරට මෛත්‍රිය අවහම මෛත්‍රිය එතන අපූර්ව භූමිකාවක් රඟපානවා. ලෝකයේ තියෙන ඒ පිපිරීම අපිට දෙන්නේ නෑ මෛත්‍රිය. මේ මෛත්‍රිය ඒ කම්පණය දරාගෙන උරාගෙන අඩු කරලා අපිට බොහොම ස්වල්පයයි දෙන්නේ. ඒ ලැබෙන ආරක්ෂාව වෙන කිසිම දෙයකින් ලැබෙන්නේ නෑ. ඒ නිසා මේ මෛත්‍රිය ජීවිතයේ අංගයක් බවට පත් කරගන්නට. ඒ අව්‍යාජ වූ හෘදයාංගම වූ ආදරණීය වූ ප්‍රකාශයත් එක්ක අපි මේ දේශනය අවසන් කරනවා අපි ටික වෙලාවක් සාවධාන වෙමු අපේම හදවතට මේ මෛත්‍රියත් එක්ක ටිකක් සමවදින්නට. ඊපස්සේ ගැටලු ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා කරන්න. කල්යාණ මිත්‍රවරුනි මෙක් මගේ දාල පැහැදිලි කර ගැනීම අවශ්‍ය නම් ඒ වගේම සාමාන්‍ය ජීවිතයේ ප්‍රායෝගික අවස්ථා සමග ගලපා ගැනීමේ ගැටලු තිබෙනවා නම් එවැගේම බෙදා ගන්නට ලස්සන අත්දැකීම් තිබෙනවා නම් මේ ඒ සියල්ල සඳහා අවකාශයයි. සල්නා ඒ සල්නා ඒකට ආ ඔව් කවිද මහත්තයා අන්තිම තාලේ සඳහන් කරපු කාරණේ ඉතාම වැදගත් කියලා මම හිතනවා. ඒ කියන්නේ නිින්දට කලින් අද දවසේ හම්බෙච්ච අය ගැන අපි මොනවද එකතු කරගත්තේ සුළු ඒවා කියන්නේ. එතෙන් විස අපි මොකක් හරි එහෙම කෙනෙක්ගේ සිද්ධියක් නිසා මොනවා හරි තරහක් හරි මොකක් හරි දෙයක් අපේ මනසට දාගත්තා නම් අපි ඒක නින්දට කලින් මෙනෙහි කරද්දී එයාට ඒ වෙලාවේ මෛත්‍රී කරනවාද ඒක කොහොමද අපි අයින් කරලා දාන්නේ නියුට්‍රලයිස් කරන්නේ ආ ඔව් මේ එකක් තමයි නින්දා ගන්න කලින්ම නැතුව ටිකක් ඊට මේ මේ අභ්‍යාසයයි නිින්දයි අතර පොඩි වෙලාවක් තියෙන විදිහට ගන්න පුළුවන් නම් හොඳයි. කොහොම හරි මේ කොයි වෙලාවෙ හරි අපි ආපහු බලනකොට මේ ඒ මොන ගැහිම නිසා මා මොනවද මේ ටයිම්පස් කරගෙන තියෙන්නේ. පටිගත කරගෙන තියෙන්නේ රෙකෝඩ්ස් මොනවද මගේ ළඟ තියෙන්නේ කියලා බලලා එතන තේරෙනවා නම් මේ කිසි වැදගත්කමකට නැති මේ කටු ටිකක් උල් ටිකක් කුණුක් ටිකක් ගඳ ගහන ඇනෙන තියෙන්නේ කියලා මේ ඒක මමයි එකතු කරගෙන තියෙන්නේ. එයා එයා මගේ ඔළුවට දැම්ම නෙවෙයි. මේක තමයි තේරුම් ගන්න ඕනේ පළවෙනි වැදගත් කාරණේ. මේ අපි හිතනවා මේ අනිත් කෙනා තමයි මේ මේවා මගේ ඔළුවට දැම්මේ මමයි මගේ ඔළුවට මේ ටික මතක ටික විදිහට දාගෙන තියෙන්නේ. ඉතින් මේවා මන් දිගට තියාගන්න ඕනේද? මේ වේදනා ඇලෙන දේවල් දැනෙන දේවල්. ඉතින් ඒ ටික අපිට පුළුවන් ඔළුවෙන් අයින් කරන්න ඒක හරි වටිනවා. ඒකට පොඩි උත්සාහයක් ගන්න. මේ ඒ සිද්ධිය වෙනස් කරන්න නෙමෙයි. ඒක වෙලා ඉවරයි. හැබැයි සිද්ධිය දිහා මම දැන් බලන විදිහ වෙනස් කරගන්න උත්සාහයක් ගන්න. ඊළඟට මේ ඒ තැනත්තා හරිද වැරදිද කියන එක නෙමෙයි මෙතන අපි ඉවල හිතුවා යා වැරදි කියලා ඒ නිසායි අපිට මේ ත්‍රිතුනේ ඉතින් මේක නෑ ඒක හරි කියලා අපව මෛත්‍රියෙන් හිතන්න යන්නේ ඒක හරිද වැරදිද කියන එක විනිශ්චය කිරීම ඒ වගකීම මෛත්‍රිය බාර ගන්න හැබැයි බලන්න මේ ඒ ඒ පුද්ගලයාට බැරිද මට මේ සුවපත් වෙන්න කියලා හිතන්න එයාට එයාට හරියන්න. එයාට වරදින්න කියලා නෙමෙයි එයාට හරියන්න කියලා මට බැරිද මේ අවංකවම හිතන්න. එයා නිර්පත්‍රිත වෙන්න, සුරක්ෂිත වෙන්න කියලා හිතන්න බැරිද? එයා හිත සතුටටපත් වේවා කියලා මට හිතන්න බැරිද? දැන් ඒ ඒ තැනත්තා කායිකව සුවපත් වුණොත් මානසිකව සැනසෙල්ලටපත් වුණොත් ඒ තැනැත්තගේ ජීවිතය සුරක්ෂිත වුණොත් මොකද්ද මට වෙන පාඩුව? දැන් ඇත්තටම මේ මෙතන තියෙන අපි තේරුම් ගන්න අවශ්‍යම කාරණේ තමයි මේ කෙනෙක් තව කෙනෙකුට රිදවන්නේ ඉස්සෙල්ලා Tamanට රිදවගන්න. දැන් රිදුණු සිත් අන් සිත් වලට රිදවනවා. දැන් මෙතන අපි කරන්නේ ඒ කවුරු හරි තැනත්තා ගේ සිත නොරිදෙන සිතක් බවට පත් වේවා කියලා අවංකවම ප්‍රාර්ථනා කිරීම. එතකොට ඒක තමයි සුවපත් වේවා කියන්නේ සතුටු සිතක් එක්ක වේවා කියන්නේ. ඒ එහෙමනම් එයායි කවදාවත් මට රිදවණේකුත් නැහැ තව කෙනෙක්ට රිදවණේකුත් නැහැ. මෙන්න මේ පදනමේ ඉඳගෙන තමයි අපි මෛත්‍රී කරන්නේ. එතකොට ඒකෙන් මට අවාසියක් වෙනවා කියලා නෙමෙයි. එහෙම කළොත් එහෙම මෙයා ආයෙත් මට රිදවන්නේ නැහැ. එහෙම රිද වෙන්නේ නැහැ. ඇත්තටම මිනිස්සුන් සතුටින් නම් ඉන්නේ, සැහැල්ලුවෙන් සැලසිල්ලෙන් නම් ඉන්නේ. සුරක්ෂිත භාවයේ පිළිබඳ හැඟීමක් මිනිස්සුන්ට තියෙනවා නම් කාටවත් කරදර කරන්න යන්නේ ඒ නිසා අපි මෛත්‍රී කරන්න කරන්න අපිට පෙරලා ලැබෙන්නේ සුරක්ෂිත භාවය. අන්න ඒ අදනේ මේ පිහිටලා අපි උත්සාහයක් ගන්නවා කොතරම් දුරට පුළුවන්ද අවංකවම අව්‍යාජවම ඒ මුණ ගැහුණු තැනට යහපතක් වේවා කියලා හිතන්නේ යහපත කියන්නේ මේ අර තව කෙනෙකුට නොරිදෙන Tamanට රිදවා ගන්නෙ නැති ඒ සැනසිරිදායක මනසකට උරුමකම් කියන්නට හැකි වේවා කියන හැඟීම ඔක්කොම පින්ස තෙරුවන් සරණයි. තවත් සරණයි. තෙරුවන් සරණයි සර්. ආ තෙරුවන් සරණයි. සර් මේ සමහර වෙලාවට කොච්චර උත්සාහ කළත් සමහර පුද්ගලයන්ට මෛත්‍රී කරන්න අමාරු ගතියක් තියෙනවා සර්. එතන හිර වෙනවා වගේ. දැන් උදාහරණයක් විදිහට ඔය සමාජයට බරපතල වැරදි කරන අය මට ලොකු අසාධාරණකම් කරලා තියන අය ඔය පොඩි ළමයින්ට දරුණු අපරාධ කරන අය ඒ වගේ කතා පස්තරවල ටීවී වල දකිද්දී අහද්දී නිකන් කොච්චර මෛත්‍රිය පතුරන්නේ හැදුවත් ඒ තැන්වල ඉරවන ගතියක් තියෙනවා සර් එතනින් එහාට යන්නේ වගේ ඒ වගේ පුද්ගලයන්ටත් මෛත්‍රිය පතුරන්න මොනවා හරි දෙන්න පුළුවන් උපදෙසක් තියනවාද සර් ඔව් මේ අනිවාර්යයෙන්ම ඒ ඇත්තන්ට තමයි මෛත්‍රිය අවශ්‍ය. මේ හොඳට ඉන්න අයට ඉතින් කවුරුත් ආදරෙන්නේ කවුරුත් නෙමෙයි වැඩි දෙනෙක් ආදරෙයි. ඉතින් වැඩි දෙනෙක් ද්වේෂ කරන්නේ ඔය ඔය ඔබතුමී කියෝ ඒ පිළිසට තමයි. මූණට නෙමෙයි හැබැයි. මොකද මූණට කියන්නේ මේ අපිට බෑනේ. හැබැයි ඉතින් ලෝකයේ ප්‍රවෘත්ති අහන, පත්තර කියවන, රූපාණි බලන බොහෝ දෙනෙක් නඩු අහලා දඬුවම් නියම කරන්නේ Tamange මනසින් ඔය කියු ලැයිස්තු ඉන්න එක තමයි. මේ ඉතින් මේ ඒකෙන් හැබැයි ඒ අය වෙනස් වෙලා නැහැ. ලෝකයේ මේක කියලා ද්වේෂ කරා කියලා වැරදි කරන අය නිවැරදි කරුවන් බවට පත් වෙලා නැහැ කවදා. ලෝක ඉතිහාස කවදාවත්ම ද්වේෂය මේ නිවැරදි පුද්ගලයෙක්ව නිර්මාණය කරලා නැහැ. ඒ අය තව තවත් තව තවත් තව තවත් වැරදි කරන පැත්තට තමයි ඒ ද්වේෂය කියන්නේ. මොකද ඒ ඇති තියෙන ලොකු අනාරක්ෂාව පිළිබඳ බය. මේ දැන් සමාජයේ පිළිගන්නේ නැති බව ඒ අය දන්නවා. ඒ අය තනි වෙලා කියලා දන්නවා. ඉතින් ඒ නිසා තමයි හොඳින් හෝ නරකින් හෝ ආරක්ෂාව හොයන්නේ සතුට හොයන්නේ. ඒ අය අසරණයි. ඇත්තටම මේ කෙනෙක් තව කෙනෙකුට පීඩනයක් එල්ල කරනකොට, ඒ කියන්නේ අසාධාරණයක් කරනකොට, ඒ අසාධාරණයට ලක් වෙච්ච කෙනාට වැඩිය අසාධාරණය කරන කෙනා අසරණයි. අපිට ඒක බැලුව බැලමට පේන්නේ අපි නිකන් සුදු කළු සමතුලිත මේ මේ මතු පිටක නඩු අහනකොට අපිට පේන්නේ මේ බැනපු කෙනා වැරදි බැනුම් අහපු කෙනා නිවැරදි කියලා එහෙම පේන්නේ. හැබැයි ඉතින් අපි කර්මයේ පැත්තෙන් බැලුවත් අසාධාරණට ලක්වුණු කෙනා කළ අතීත කර්මයක විපාක ගෙවල එයා ඉවරයි. දැන් එයා නිදහස් වෙලා ඉන්නේ. හැබැයි මෙයා අනාගතයේ පැත්තෙන් ලොකු දුක් විඳින්නට ඕනේ කර්ම රැස් කරනවා. නිසා වැඩිපුර කරුණාව දක්වන්නට ඕනේ මේ දෙන්නගෙන් කාටද කියන කාරණය ධර්මය අපෙන් අහනවා. වැඩිපුර අපේ අවධානය දෙන්න ඕනේ. වැඩිපුර කරුණාව දක්වන්න ඕනේ. වැඩිපුර උදව් කරන්නට ඕනේ. අර චූදිතයට මිස විඳිතයට නෙවෙයි කියන එක. ඉතින් මේක තමයි ධර්මයේ ඇහිම් බැලුවොත් පේන කාරණේ. ඉතින් ඒ නිසා වැඩිපුර මෛත්‍රිය දෙන්න. කරුණාව වැඩිපුර දුන්නට කමක් නෑ අර අසාධාරණ ලක්ෂෙච්ච කෙනා. හැබැයි මෛත්‍රී කරන්න වැඩිපුර මේ වැරදි කරන අයට. මොකද ඒ අයට මෛත්‍රී ශක්තිය ලැබෙනකොට ඒ මෛත්‍රිය උදව් වෙයි නිවැරදි වෙන්නට. මෛත්‍රිය පුද්ගලයන්ව නිවැරදි කරනවා. නිවැරදි පැත්තට ගෙනියන්න ලොකු ආශිර්වාදයක්, ශක්තියක්, ආලෝකයක් මෛත්‍රිය දෙනවා. මේක අපි කවුරුත් අත්දකින කාරණයක්. ඉතින් මේ දැන් අපි හිතමු ඔබතුමිය පිළිබඳ සමාජයේ ඔබතුමියගේ ආයතනයේ පවුලේ තියෙන ප්‍රතිරූපය හොඳ ප්‍රතිරූපයක් නිසා ඒ කියන්නේ අනිත් අය දරු කරන ප්‍රතිරූපයක් නිසා අර විදිහට අසාධාරණයක් කරපු කෙනෙකුට උනත් ඔබතුමිය hina වෙලා කතා කළොත් එහෙම එයාට ලොකු ඒක කම්පනයක් වෙනවා. මෙහෙම කෙනෙක් මට hina වුණා කතා කරා ඒ වැරද්ද ගැන මගෙන් ඇරුවේ නැහැ. පුංචි හරි මට මේ නිකන් ඔරවල බැලුවේ නැහැ මොනවත් උනේ නැහැ වගේ කතා කරා කියන එක ඒ ආශ්‍රය ඒ හිතවත්කම පළුදු කලේ නැහැ මම මෙච්චර වැරදක් ලෝකයේම බයින වරදක් මගෙන් වුණත් කියලා ඒ හැඟීම දැනෙනකොට එයාට එයාගේ හදවතින්ම ඇති වෙන ඕනෙකමක් වැරදි නොකර ඉන්නට මේක එක දවසින් කරන්න බෑ හැබැයි ලෝකයේ තාතිහාරය පාලා තියෙන්නේ ද්වේෂය නෙමෙයි මෛත්‍රිය ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකයේ දිනුවේ කොහොමද කියලා අපි හැම මගුලෙදිම කියන ওই ජයමංගල ගාථාවද හරි ලස්සනට කියනවා මේ සම්බුසේක විධිනා හිතවා මුනිඳෝ අපේ මුනිේන්ද්‍රයන් වහන්සේ ජයගත්තේ මෛත්‍රිය. ඒතර මෙතන බාහිර ලෝකයක් අපිට දිනා ගන්න පුළුවන්. ඒ වගේම ඔබතුමී කිව්වර අපි දීලා හැප්පෙනවනේ මේ ප්‍රවෘත්ති අහනකොට අපිට අසාධාරණකම් වෙනකොට ඉස්සර අපේ අභ්‍යන්තරය අපිට දිනාගත්තත් මෛත්‍රිය උදව් වෙනවා. ඉතින් එතන බැරි කමක්වත් මෛත්‍රී කරන්න. දැන් මට මේ අයට මෛත්‍රී කරන්න බෑ. ඒක මේ ඒකත් එක්ක තරහ වෙන්න එපා. මේ බැරි කමත් එක්ක තරහ වෙන්න එපා. මේ ආ එහෙනම් ඒ කියන්නේ මට තව මං උදව් කරන්න ඕනේ. දැන් මට මේ ටික කරගන්න පුළුවන්. එහාට මට බෑ. එහෙනම් මෙතනින් එහාට යන්න මම තව මාව ශක්තිමත් කරන්න ඕන. තව මම මටම උදව් කරන්න ඕනේ කියලා අන්න ඒ හැඟීම ඇති කරගන්න. ඉතින් එහෙම තමයි මේ මෛත්‍රිය ඔය බාධක හරහා අපිව කියන්නේ. බොහෝම පින්සක් බොහෝ පැහැදිලි වෙන ආකාරයෙන්. හොඳයි. තෙරුවන් සරණයි සර් මට ප්‍රශ්නයක් තියෙනවා සර්. ආ කොහොමද? හොඳයි සර්. සර් දැන් මට තියෙන ප්‍රශ්නයක් දැන් මේක අහගෙන ඉන්නකොට හිතුනේ පිට කෙනෙක්ට පිටස්තර කෙනෙක්ට ඇහෙනවද සර්? පිටස්තර කෙනෙක්ට පිට කෙනෙක්ට මෛත්‍රී කරන්න මට හිතන විදිහට ඒක දැන් සර් පැහැදිලි කරා. සර් කොහොමද Tamanටම අපි මෛත්‍රී කරන්න. දැන් මට කියන්න පුළුවන් මම නිදුක් වෙන්නා කියලා. ඒ වුණාට ඒක කියන තරම්වත් ලේසි නෑ නිසා Tamanට මෛත්‍රී කරන එක ගැන සර් පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔව් මේ තමන්ට මෛත්‍රී කරනවා කියලා අමුත්වෙන් කරගන්න අවශ්‍ය නැහැ. ඒකයි මේකේ තියෙන මේ හරිම මේ සියුම් කාරණිය. මම මට මෛත්‍රී කරනවා කියලා කරාට කමක් නැහැ. ඒකේ ප්‍රයෝජනක් තියෙනවා. අපිට තරහ එන තරහ ආපු අවස්ථාවක මම තරහ නැත්තේකු වෙම්මා වෛර නැත්තේකු වෙම්මා කියලා අපිට මෛත්‍රී කරන්න පුළුවන්. එතකොට මට අසනීපයක් හැදෙන වෙලාවක මම නිරෝගී වෙම්මා කියලා මෛත්‍රී කරන්න පුළුවන්. මට තරදරයක් වෙනකොට මම වුවදුරු නැතිකු වෙම්මා කියලා මෛත්‍රී කරන්න පුළුවන්. මම දුකින් ඉන්නකොට මම නිදුක් වෙම්මා කියලා හිතන්න පුළුවන්. ඒක ඒකින් හිතන එකේ වරදක් නෑ. එහෙම කවුද නොහිතන්නේ. ඉතින් මෙතන අපි මෛත්‍රී Tamanට මෛත්‍රී කරනවා කියලා මෛත්‍රී භාවනාවේදී අපි ඒක විශේෂ කාරණයක් විදිහට හිතනවා කරනවා. දැන් ඒ වරදක් ඇත්තේම නෑ. සමහර කෙනෙක් කියන්න පුළුවන් Tamanta මෛත්‍රී කරන එක වැරදි කියලා. හැබැයි ඒකේ එහෙම වරදක් නැහැ. ඔහොම හිතුවට වරදකුත් නැහැ. ඒ හැබැයි මේ අවස්ථාවලදී තමයි හිතන්න ඕනේ. නිකන් ඒ කිසිම ප්‍රශ්නයක් නැති වෙලාවක මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා කියලා හිතන එකේ කිසි අර්ථයක් නැහැ. ඉතින් අපි ලෙඩක් වුණාම තමයි හිතන්න ඕනේ මම නිරෝගී වෙම්මා කියලා. අපි දුකෙන් ඉන්න වෙලාවට තමයි හිතන්න ඕනේ මම නිදුක් වෙම්මා කියලා. එහෙම තරහින් ඉන්න වෙලාවට තමයි අපි අපිට කියන්න ඕනේ වෛරය නැති කෙනෙක් වෙන්න කියලා. දැන් ඒක එක ක්‍රමයක්. Tamanට මෛත්‍රී කරගන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි එහෙම එහෙම වෙන්නේ එහෙම වෙන්න හේතු තියෙන නිසානේ අපි ළඟ. يعني තරහ එන්නේ අපිට තරහ එන හේතු තියෙන නිසා. එතකොට අපි අවශ්‍ය නම් අපි අපිට අවංකව මෛත්‍රී කරනවා නම් අහං අවීරෝ හෝමි මම වෛර නැත්තේ වෙම්මා කියලා එහෙනම් ඒ හේතු අයින් කරගන්න අපි අපිට උදව් කරන්න ඕන. ඒ විදිහට නිරෝධී වෙන්න උදව් කරන්න පුළුවන්. අසතුටින් ඉන්න එක නැති කරන්න සතුටින් ඉන්න අපි මොනවද මම මට කරගන්න ඕනේ කියලා බලලා අන්න ඒ හේතු ටික එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ ඒ වගේ ප්‍රායෝගික පැත්තක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ ඒක විපස්සනාවත් එක්ක සම්බන්ධ වෙනවා වගේ කියලා නේද? ඔව් අනිවාර්යයෙන්. සිතුවිලි විග්‍රහ කිරීම තමයි ආයෙත් කරන්නේ. එතෙන්දී. සිතුවිලි විග්‍රහ කරලා බලනවා මේ ඒ කියන්නේ විපස්සනා විදියට යන්නේ නේද? ඔව් දැන් මුලින්ම මේ වර්තමානයේ අඳුනා ගැනීමද තියෙන්නේ දැන් මම අසලීපයි. ඒකට ඒක සිහියෙන් කරන්නේ. සතියනේ එතකොට ශරීරය අසනීපයි. ඉතින් අපි හිතනවා ශරීරයේ නිරෝගී වේවා නිරෝගී වේවා. ඉතින් එහෙම හිතන්නේ නැතුව අයියෝ මේ මොකද වුනේ ශරීරයට දැන් මේක උණක් හැදෙයි උණින් අපි තව එහාට යයි නියුමෝනියයි කී කී හිතන්නත් පුළුවන්. ඒ හිතීම වෙනකොට මෛත්‍රියෙන් කරන්නේ නැහැ නෑ. ඔයා සනීප වෙන්න. ඔයාට සනීප වෙන්න පුළුවන් කියලා හිතනවා. එතකොට එතන 100ත් එක්ක යන්නේ කියන වර්තමාන ප්‍රශ්නේ අඳුනා ගන්නවා. අපි ඒක විසඳන්න විසඳේවා කියලා හිතනවා. ඊළඟට තමයි අර විපස්සනා. ඒ කියන්නේ මෙහෙම වෙන්නේ ඇයි? මට තරහ එන්නේ ඇයි කියලා බලලා එතකොට යෝනිස්තෝ මනසිකාරයත් එක්ක විපස්සනාව බලලා විපස්සනාවෙන් බලලා එහෙම නොවෙන්න එහෙනම් මොකද්ද මම කරගන්න ඕනේ? ඉතින් මුළු විපස්සනාවම කෙරෙන්නේ Tamanට Taman ආදරේ නම් විතරයි. Tamanට Taman ආදරේ නැත්නම් විපස්සනාවක් කරන්න බෑ. හැබැයි එහෙම කියනකොට විපස්සනා කරන අය කැමති නෑ. කැමති නැති වුණාට තමන්ට තමන් ආදරේ නැත්තම් විපස්සනා කරන්නේ ඇයි? ඒක විපස්සනාවකුත් තමයි වෙන්නේ. දැන් මෛත්‍රී කියුවහම අපි ගිය සතිය ගිය පාර කතා කරන්නේ සර් කන්ඩිෂන්ස් නැහැ කියන එක. එතකොට මෛත්‍රියම නෙමෙයි සර් නේ. එතකොට කරුණාව. අපි අපි කෙරෙහිම කරුණාව. වචන වල වෙනසක් තමයි තියෙන්නේ. මෙහෙමයි මේ. දැන් කන්ඩිෂන් එකක් එනවනේ සර්. දැන් අපි ගැන බලනකොට තාම තාම අපි දැන් වෙන කෙනෙක් ගැන කන්ඩිෂන් එකක් නැතුව මෛත්‍රිය පතුරන්න ලේසි. ඒ වුණාට තමන් ගැන මෛත්‍රිය පතුරනකොට අපි ආයේ බැඳෙනවා. මට හිතෙනවා. ඔව් මෙහෙමයි දැන් කන්ඩිෂන් කියලා කියන්නේ. ඔව් කොන්දේසි කියන එක දැන් කන්ඩිෂන්ස් කියන්නේ. ඔව්. එතකොට දැන් අපි හොඳින් ඉන්නවා නම් මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා කියලා හිතන්න ලේසියි. හැබැයි අපේ අතින් වරදක් වුණාම අඩුපාඩුවක් වුණාම කළ යුතු දෙයක් කරගන්න බැරි වුණාම නොසලකිල්ල නිසා හරි වෙන එක එතකොට ඔන්න මේ අර තියෙන කොන්දේසි අපි කැඩුවා වෙනවා. අපිම දාගත්ත කොන්දේසිනේ ඕව කඩලා තියෙනවා. එතකොට ටිකක් අපිට අපිව නුරුස්සන ගතියක් එනවා. Tamanට Taman එපා වෙන නුරුස්සන ගතියක් එනවා. ඒ එනකොට අර විදිහට හිතන්න අමාරුයි. මම නිදුක් වෙම්මා, නිරෝගීම්මා, සුවපත් වෙම්මා කියලා හිතන්න අමාරුයි. මොකද අපේ අපි අපිට තියෙන ආදරය ඒක කන්ඩිෂනල් ලබනවා. ඒ කියන්නේ කොන්දේසි සහිත ආදරයක් තියෙන මෙතන. අනිත් අයට වැඩිය අපි අපිට කොන්දේසි දාගෙන තියෙනවා. ඉතින් ඒව එකක් දෙක ඒක තමයි ඉතින් මිනිස්සු Tamanට දඟවල් දී ගන්නෙ නොකනෝපී ඉන්නේ අන්තිමට දිනසා ගන්න පවා ඒ ඔය කොන්දේසි හින්දායි. දැන් මෙතෙන්දී කොන්දේසිත් අපිට පේනවා. මම මොනවද මට දාලා තියෙන කොන්දේසි. හැබැයි කොන්දේසි මගේ අතින්ම කැඩුනා. ඒ කොන්දේසි යනවා මටම ඉන්න බැරි වුණා. ඉතින් ඒ නිසා කොන්දේසි දාපු මම කොන්දේසි කඩපු මමට වෛර කරනවා දැන්. ඒක නෙවෙන්නේ මෙතන. එතන මේ මේ ස්වභාවය දකින්න. ඉතින් කොන්දේසි දාපු කෙනෙක් කොන්දේසි කඩපු කෙනෙකුට වෛර නොකර වෙන මොනවා කරන්නද? ඒකෙන් ස්වභාවිකයෙන්ම වෙන්නේ වෛර කරන්නේ. ඈ එයාව රුස්සන්නේ නැහැ. ඉතින් මේක තමයි ඇත්ත මේක තමයි යථාර්ථය. ඒ යථාර්ථය පිළිගන්න. ඒ යථාර්ථය පිළිගැනීම තුළම මෛත්‍රියක් ඇති වෙනවා. මොකද යථාර්ථය පිළිගන්න බෑ මෛත්‍රිය නැත්තම්. මේ ඇත්ත පිළිගන්න. මම මට වෛර කරනවා කියන එක පිළිගන්න. මම මට මාව රුස්සන්නේ කියන එක පිළිගන්න. අපිට එන අමාරුම දේ ඒකයි නේද පිළිගන්න. ඔව් මට මාව එපා වෙලා තියෙනවා. මට මාව රුස්සන්නේ නැහැ. අන්න ඒක පිළිගන්නේ පිළිගැනීම තුළ මෛත්‍රියට ඇතුල් වෙන්න අපි පුංචි කවුලුවක් විවෘත කරනවා. ඒ විවෘත කළොත් ඊට පස්සේ මෛත්‍රිය ඇවිල්ලා ඇතුළට අනිත් එක කරලා දෙයි. මුලින්ම වැදගත් වෙන්නේ මේ අපි අපිට ආදරේ නැහැ කියන එකේ වෙලාවෙ පිළිගන්න. දෙක අවකෝ පිළිගන්න. හරි සමන් හිතන්නේ උත්තරේ ලැබුණා කියලා. මට ප්‍රශ්නයක් තියෙනවා දරුවන් සන්නය අහන්න පුළුවන්ද? ටිකක් අයින් අහනවද මේ වයිනේ හින්දා මට ඇහෙනවා අඩුයි. මේ මට මං මෛත්‍රී භාවනාව ටික දවසක් කරගෙන ගියා. හැබැයි මිට දවස් කීපයකට ඉස්සෙල්ලා උන සිද්ධියක් හන්දා එතෙන් ටිකක් හිත එහෙ මෙහෙ වුණා. ඒ කියන්නේ මම ඇප්ලිකේෂන් එකක් දැම්මා මෙහි සර්විස් එකක් ගන්න. පස්සේ මම ඒක වෙනස් කරපහඳ මම ඒ කෙනාට කිව්වා ඒක අයින් කරන්න කියලා. එතකොට මේ ඉතින් කීප සැරයක් කිව්වත් අයින් කරපු නැති හින්දා මම මෙහි තියෙන ආයතනයක් ඒගොල්ලන්ට report කරන්න පුළුවන්. මම යාට කිව්වා මම ඔයා කරේ නැත් ඒක කරේ නැත්නම් මම ඒ ආයතනයට කම්ප්ලේන්ට් කරනවා කියලා. පස්සේ මේ එයාට හොඳටම තරහ ගිහිල්ලා මට හොඳටම බැන්නා. මේ එතකොට මේ මම ඕක මටත් හිතට හරි තරහක් ඇවිල්ලා මාමත් මමත් ටිකක් සැරෙන් කතා කරා. ඊට පස්සේ මම ඔක කිව්වහම ගොඩක් අය මට කිව්වා ඉතින් එහෙම කතා කරන්න අයිතියක් නැහැ. ඔයා ඒක කම්ප්ලයින්ට් කරන්නම කියලා. දැන් පස්සේ මට හිතනස මම ඒක දැන් දැන් මට ඇත්තටම මෛත්‍රී භාවනාව කරන එකත් අමාරු වුණා. ඒ කියන්නේ ඒ සිතිවිල්ලම මතක් වෙනවා. ඊට පස්සේ නෑ පස්සේ මට ටිකක් දවස් යනකොට හිතුණා දැන් ඒ එයා එහෙම මට දැන්නේ එයාට එයාගේ ඉන්කම් එක මගේ එකෙන් නැති වෙන එයාට පාඩුවක් සිද්ධ වෙන හන්දක. ඉතින් මම තවසරයක් ඒක කම්ප්ලේන්ට් කරොත් ඒක මම ඒක හරියට හරි වැඩක් වැඩක්ද සර් කරන්නේ එහෙම කර එහෙම කරන එක මම කියලා මම ප්‍රශ්න කරා. තාම මම එහෙම මනක් කරේ නැහැ. හැබැයි මට ඒක සිද්ධිය හැම වෙලෙම සැරෙන් සැර මතක් වෙනවා. ඒ වගේම මට තාම හිතාගන්න අමාරු නිසා දැන් මම මෛත්‍රී කරන කෙනෙක් විදිහට ඒ වගේ කෙනෙක්ව කම්ප්ලේන්ට් කරන එකත් හරියද කියලා. එහෙම කරන එක හරියද සර්? එහෙම වැරද්දක් Tamanට බැනපු Taman එහෙම කෙනෙකුට එයාට එයාට විරුද්ධව මෙයා මෙහෙම මට කතා කරා කියලා කියන එක ඒක හරි වැඩක්ද සර් එහෙම කරනවා නම් මම ඔව් දැන් ඒක බොහොම සංවේදී කාරණයක් නේ ඉතින් ඒ වගේම සංකීර්ණයි. දෙපැත්තම තියෙන එක පැත්තකින් සංවේදී අනිත් පැත්තෙන් සංකීර්ණයි. ඉතින් හොඳම දේ තමයි රොබතුමේ කරපු දේ ටික දවසක් අතහැරලා දාන එක. මේක බලෙන් මෛත්‍රී කරන්න බෑ. බලෙන් කරන්න පුළුවන් භාවනා තියෙනවා. ඔය හුස්ම ගැන අවධානය යොමු කිරීම, සක්මන් භාවනාව බලෙන් කරන්න පුළුවන්. හැබැයි මෛත්‍රී භාවනාව බලෙන් කරන්න බෑ. බල කරලා බෙල්ලෙන් අල්ලලා මෛත්‍රී කරපන් කිව්වට මෛත්‍රිය වෙන්නේ නැහැ. ඒකට වෙන්න අරින්නට ඕනේ. ස්වභාවික ඒ විපතට මතුවෙන්න පෑදෙන්න මේ ගලන්ට ඉත අරින්නට ඕනේ. ඉතින් හොඳම දේ තමයි ඔක ටික දවසක් අත්හැරලා දාන්න. හැබැයි මේ අර සිහියෙන් සිටීම, සිටිවිලි දිහා බැලීම, හැඟීම් වලට එන්න ඉඩ අවධානයෙන් සිටීම වගේ ඒ ටික කරගෙන යන්න ඒව අතාරින්න එපා. මේ ඒකෙන් ටිකක් කිසියම් වූ භාවනාවකින් හිත සංසුන් වෙනවා නම් සක්මන් භාවනාවෙන් හරි ඊට පස්සේ ওই සිද්ධිය ඕනකමින් මතක් කරලා ඒ ඒ සිත් මතකයක් එක්ක එන හැඟීම් ආවේගයන් තියෙනවා නම් ඒවට එන්න ඒ තරහ එනවනම් එන්න ආරින්නේ ඒ තරහ මොනවද කියන්නේ මෙයාගේ වැරදි කියනවාද මෙයාට දඬුවම් දෙන්න ඕනි කියනවාද ඒ තරහට කතා කරන්න ඉඩ අරින්න තරහට කතා කරන්න ඉඩ දෙන්න එයාගේ පැත්තෙන් එයාට කියන්න තියෙන දේට ඇහුම්කන් දෙන්න. මේක හරි වැදගත්. මේ අපි මේ අපේ හැඟීම් වලට ඇහුම්කන් නොදීම නිසා මේ අපි සරලව විසඳගන්න තියෙන ප්‍රශ්න හුඟා දුරදිග ගෙනියනවා. ඒ කියන්නේ අපි ඇතුලෙන් දුරදිග ගෙනියනවා. සංසාරේ දික් කරගන්නවා කියන්නේ ඒකනේ. මේ කාරණේ තේරුම් ගන්න හැඟීම් වලට අහුම්කම් දෙනවා කියන්නේ හැඟීම් වලට අනුව නටන රූකඩයක් වෙනවා කියන එක නොවේවි. හැබැයි මට ඇහුම්කන් දෙන්න මේ තරහා එයාට කියන්න දුක් ගැනවිල්ලක් තියෙනවා. එයාට වෙච්ච එයා හිතනවා එයාට වෙච්ච අසාධාරණයක් තියෙනවා. ඒක එයාට කියන්න දෙන්න. ඒකට ඇහුම්කන් දෙන්න. හොඳට අහන්න. ඒක මෛත්‍රියෙන් අහන්න. ඒ තරහා Tamanගේ අඳෝනාව කියනකොට සහ ඒ අඳෝනාවට එයා සාප කරනකොට ඒකට මෛත්‍රියෙන් ඇහුම්කන් දෙන්න. ඒ මෛත්‍රියෙන් ඇහුම්කන් දීම තුළ තරහත් අඩු වෙනවා. අපි එහෙම අහුවොත් බලන්න මතක් කරගෙන තරහ අඩු වෙනවා. ඊළඟ වතාවේ මතක් කරනකොට පළවෙනි වතාවේ තරම් තරහ එන්නේ නැහැ. ඉතින් එහෙම තරහ අඩු වෙනවා. ඒක ටිකක් පුහුණු කරන්න. මේ ඉතින් අර තනත්තාට මෛත්‍රී කරන්න පුළුවනි අපිට මේ විදිහට. මේ තව කෙනෙකුට නොබනින කෙනෙකු බවට පත් වේවා කියලා මෛත්‍රී කරනවා. තව කෙනෙක්ගේ ඇඟට කඩා පනින්නේ නැති කෙනෙකු වේවා. තමන්ගේ වගකීම ඉටු කරන කෙනෙකු වේවා කියලා මෛත්‍රී කරනවා. මේක කරන්න පුළුවන් ඒක නොකරපු නිසා ඔය ප්‍රශ්නේ ඔච්චර ආවේ. ඕ කලේ නැහැ කියලා අපි හිතපු නිසානේ. ඒ නිසා එයාට කරන්න ඕනේ නම් ඒ විදිහට මෛත්‍රී කරලා බලන්න. ඒක වැඩ කරයි. හොඳයි සර් තරන් සරණයි. හොඳයි. ආ ඔව් අහන්න කියන්න සර් මේ දැන් Tamanට මෛත්‍රී කරන්න අපිට ගොඩක් අපහසු වෙලාවල් කියන්නේ දැන් මල්ෂානි කිව්ව එකට මම මේ මට මතක් වෙච්ච සිද්ධියක් එක්ක මම කරන දෙයක් කියන්න යන්නේ. ඒ කියන්නේ දැන් මොන හරි ඔලුවෙක් එක්කම කියලා පුංචි වේදනාවක් ආවම ඒකටම හිත යොමු කරගෙන ඒකට මේ යාළුවෙකුට වගේ පොඩ්ඩක් යාළුවෙකුට වගේ කතා කරලා ඒක මේ එතකොට ටිකක් හිතෙන් කියනකොට ඒකේ අඩුවීමක් තියෙනවා මගේ අත්දැකීම මේ ඒක මං කිව්වේ මට මතකයි මම මුල් කාලේ ඉඳන් ඉන්න කාලේ එන කාලේ වඩ්වින්ස මට භාවනා කරන්න ගියාම කැස්ස වෙනවා ඉතින් මට තරහ යනවා මට දාඩිය දානවා අනිත් අයට ඇහෙන්නේ නම් නෑ. ආදයි කියලා. ඉතින් මම ඒ වෙලාවෙත් කහමාර ගත කරන්න. ඉතින් මම දවස් දැන් ඇහෙනවද? ඔව් දැන් ඇහෙනවා කියන්න. හොඳයි. සයිට් මුලින් ඉඳලා කියන්න ඕනේද නෑනේ? ඒ බොඩින් සර් මොකද කිව්වේ කහිනකොට? ආ සර් සර් කිව්වා කහිනකොට මේ කැස්සේ එක යාළුවෙන්න කියලා. ආ ඉතින් මං මං ඒ වෙලාවේ ඉඳලා ඊට පස්සේ ඉඳලා භාවනා කරන්න ඉඳගත්කම ඉතින් කැස්ස එනකම් බලාගෙන ඉන්නවා සම්මාහර වෙලාවට කැස්ස එන්නේ නැහැ හැබැයි. අයියෝ හරි අපරාධයක්. සමහර වෙලාවට සමහර වෙලාවට කැස්ස ආපු වෙලාවට ඒදී ඊට පස්සේ කරන්න ගත්තම ඒක ගොඩක් පහසුවෙන් ඒක මේ ඇති වෙන්නම ඇවිල්ලා අඩු වෙලා යනවා. මම පැයම ගත කරලා තියෙන්නේ කැස්සෙක් එක්ක කතා කරලා මම මෛත්‍රියෙන් ඉඳලා තියෙනවා මාත් එක්ක කියලා මට සතුටක් තියෙනවා අන්තිමට. ආ ඔව් මේ ඒ අත්දැකීම මේ අපිට බෙදා අපිත් එක්ක බෙදා ගන්නද ඕනේ උනේ ඔව් සර් මට ඉතින් කියන්න හිතුණා මොකද මට දැනුණා වේදනාවක් ඔව් දැන් බොහොම පිං බොහොම පිං ඒ ඒ ලස්සන අත්දැකීම මේ දැන් උනත් වේදනාවක් දැන් උන් සේවාවත් ඉතින් මට ඒ සිද්ධියත් එක්ක යෙදෙනවා බොහෝ වෙලාවට ඒ සර් සරණයි ආතරුවන් සරණයි, තරුවන් සරණයි. මේ අනේ බොහොම හොඳයි මේ කතාව කියපු එක. මේ ප්‍රේසේරදයක් කියනකොට ඒකට අපි කැමති නෑනේ. ඉතින් ඒක උතවට පේනවා අපි ශරීරයට දාලා තියෙන කොන්දේසියක් කියනවා. මොකක්ද මේ මට දුකක් දෙන්න එපා. දෙනවා නම් මට සතුටක් දෙන්න සැපක් දෙන්න ඉතින් සැපක් දුකක් දෙන්න සැපක් සතුටක් දෙන්න බැරි නම් මොකොත්ම නොදී ඉන්න. දුකක් නම් වේදනාවක් නම් දෙන්න එපා කියන කොන්දේසිය අපි ශරීරයට දාලා තියෙනවා. අපි ශරීරයට කරන්නේ මේ හැමෝටම දාලා තියෙන ඒ කොන්දේසිය. ඉතින් මේ මෙහෙම කොන්දේසියක් දාලා තියෙන බව පේන්නේ මේ හිතේ රදයක් ඇති එකක් කොමක් එහෙම ආවහම තමයි. එතකොට හිතේ රදයට අමතරව අර කොන්දේසිය කඩ කරා කියන ඒ විනිශ්චය නිසා සියුම් තරහක් අමනාපයක් පුත් ඇති වෙනවා. එතකොට දැන් හිත රිදෙනවා. ඔළුවත් රිදෙනවා. ඉතින් මේ රිදුණු හිතකට බෑ රිදෙන ඔළුවක් සුවපත් කරන්න. එතකොට මේ රිදෙන හිත මොකද කරන්නේ? තව තව ඔළුවේ එකක්ම වැඩි කරනවා. ඉතින් ඒ නිසා ඉස්සලම හිත නොරිදෙන හිතක් බවට පත් කරගන්න. මේක පිළිගන්න විශේෂ රටයක් තියෙනවා. මේක ඉතින් ශරීරේ මට විද්දන්න ඕනි කියලා කියලා දෙයක් හදලා නැහැනේ. එයාට වතුර අඩු වෙලා හරි අවුලේ ඉපතු නිසා හරි මේ ශෙම වැඩි වෙලා හරි මොනවා හරි හේතුකින් අපි දන්න නොදන්න ඇති වෙලා තියෙන පව්. මෙයාට මේ වෙලාවේ මගේ ආදරය ඕන වෙලාවක්, සැලකිල්ල ඕන වෙලාවක්, අවධානය ඕන වෙලාවක්. කියලා ඒ ඒ පැත්ත තේරුම් අරගෙන බලන්න මොකක් හරි ඔළුව කියන්නේ ඉලියව හදාගන්න පුළුවන්ද ලුවට ඔළුව හීතල වෙන්න තෙල් ටිකක් දානවද වතුර බොනවද මොකක් හරි එහෙම ප්‍රායෝගිකව පැත්තෙන් කරන්න බලන්න. අර ඔළුව ඔළුවේ රිදෙන එක හරි වෙන දෙයකට හරි අමනාප වෙයි නවට වැඩිය. එතකොට හිතට සතුටුයි. මේ සතුට හිතේ මෛත්‍රී කරන්න සතුට හිතක් ඕනේ. නොසතුට හිතකින් මෛත්‍රී කරන්න බෑ. ඒ නිසා මුලින්ම බලන්න හිත සතුට වෙන යම් කිසි ප්‍රායෝගික කාර්යයක යෙදෙන්න. එහෙම කරලා හිතේ කිසියම් සෑහලුවක් හදාගෙන ඊට පස්සේ යන්න අර අසනීපී සුවම් වේවා කියලා හිතන්න පුළුවන්. බොහොම පිට. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි. ඉන්නවා සර් හඳේ. ගොඩක් සතුටින් සර් ආයි මේ විදිහට කතා කරන්න හම්බෙච්ච එක ගැන මේ Facebook එකේ ইনফরমේෂන් එක ගත්තේ සර් මට පොඩි කමෙන්ට් එකක් අර දෙවිඳු මහත්මිය අහපු ප්‍රශ්නෙට මට කියන්න කැමතියි මම ෂෙයා කරගන්න ඒක මමත් හිතන විදිහක් සර් ඒක වැරද්දක් තියනවා නම් නිවැරදි කරලා දෙන්න. කියන්නේ මට ඒ වෙලාවගේ වෙලාවට හිතන්න මම හිතනවා මේ දැන් මොනවා හරි ඒ වගේ කෙනෙක් ඒ විදිහට රියැක්ෂන් එකක් දෙන්නේ මොනවා හරි මගෙත් මොනවා හරි මම කරපු අකුසලයක් නිසා කියලා. අකුසලයේ මට මම දැන් ওই සිටුේෂන් එක අනිත් පැත්තට දාලා බලන්න දැන් මේ මම ඉන්නවා ඒ චෙයාපර්සන් විදිහට සහ මේ ওই සිටුේෂන් එක අනිත් පැත්තට කලින් ආත්මයක හරි කොහේ හරි වෙලා තියෙනවා නම් එතකොට මම එයා කාට හරි අසාධාරණයක් මම කරලා තියෙනවා නම් ඒක තමයි මේ අවස්ථාවේ මට මේ විදිහට ලැබෙන්නේ කියලා හිතුවොත් අර එතන ඉන්න පුද්ගලයා හරහා يعني ඒක මට ඒ විපාකේ එන්න ඕන නිසා අර පුද්ගලයා හරහා ඒක එනවා. එතකොට ඉගෙන ගත්තාම අර පුද්ගලයා නිකන් අපට කෙනෙක් වගේ අර මට විපාකයෙන් දෙන්න ඕන නිසා එයා ඒ විදිහට හැසිරෙනවා. කියන වගේ කිව්වොත් එතකොට ඒ පුද්ගලයා ගැනත් අන්තිමට වෛරයක් වෙනුවට මෛත්‍රියක් ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ මටම මට මගේම කරපු මගේ අකුසලයක් නිසා ඒක මට ලැබෙන්න ඕනේ නිසා අරය හරහා ඒක එනවා. එතකොට එයා දක්ෂ නැහැ. ඒක ඒක නොකර ඉන්න. එතකොට එයා ඒකට අහු වෙලා අන්තිමට එයා හරහා මට ඒක එනවා කියලා කියේ. එතකොට මේ ඒ කර්මයක තමයි මේ කර්ම විපාක පිළිගන්න පිළිගැනීමේ තියෙන ලොකුම සැනසෙල්ල. මේ අපි සමාජයට වෛර කරන එක අඩු වෙලා අපිට මොන ප්‍රශ්නාවක් කවුරු හරහා ඒ ප්‍රශ්නාවක් මේක මම අතීතයේ කරපු කර්මයක වර්තමාන විපාකය මේකට වෙන කවුරුවත් වග කියන්න ඕනේ නැහැ වෙන කවුරුවත් බැඳිලා නැහැ වග කියන්න වෙන කාගේවත් වරදක් නිසා නෙමෙයි මට මේ අසාධාරණීය දුක එන්නේ මම අතීතයේ කාට හරි කරපු වරදකට වර්තමාන විපාකයක් විදිහට කියන ඒ ඒ කර්මඵලය පිළිගන්නවා නම් විශ්වාස කරනවා නම් මේ අනිත්‍යයත් එක්ක ප්‍රශ්න හදාගන්න එක අනිත්‍යයට අවලාද කියන එක තරහ ගන්න එක හුඟා අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒක හරි වටිනා නිසා කර්මඵල පිළිගැනීමේ විශ්වාස කිරීමේ ලොකු වාසි කියනවා. එතෙන්දී පරිස්සම් වෙන්න ඕනේ කාරණයක් තියෙනවා අපි අපිට ද්වේෂ නොකර ඉන්න. අයියෝ මං කර්මස්කාරයේ කාලකන්ණියෙක් මං පෞකාරයේ කියලා දැන් මොන එක සිද්ධියක් නෙමෙයි ඕන සිද්ධි නිතර නිතර වෙනකොට අපි කර්මයක් එක්ක මේක මේ විග්‍රහ කර කර ගියොත් එහෙම ඒ අන්තයට තියන්න පුළුවන්. මේ අපිට අපි එපා වෙලා මහ කර්මස්කාරයේ මේ පාප කර්ම කරපු කෙනෙක් පාපියෙක් කියලා අ නිකන් අපි අපිට වෛර කරන තැනකට එන්න පුළුවන් අනිත් අයට වෛර කරන එක අතහැරලා නිසා ඒ අන්තයටත් යන්නේ නැතුව මේක මධ්‍යම ප්‍රතිපදාවේ තියාගෙන කර්මය ආදේශ කරගන්න පුළුවන් නම් බක්සම. ඒක සරණ සරණයි කරක් තියෙනවා. සර්වන් සන්නයි සර් මට තව ප්‍රශ්නයක් සර්වන් සරණයි සර් ඒ දේශනාවේ කිව්ව විදිහට අර දවස ඉවර වෙනකොට සම්බවුන්ය ගැන මනෙහි කරන්න කියලා සර් දැන් තත්ත්වය අනුව ගොඩක් දේවල් වර්චුවල් වෙනකොට දැන් මෙහි අපිට human interaction එකක් ඇත්තෙම නෑ වගේ කියන වැඩ කරන්නේ අතර ඉඳලා කිසිම කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. ගොඩක් ඒවා මේ ඔන්ලයින් වුණාම ඒ වගේ ජීවිතයක් එනකොට අපි කොහොමද ඒක ආවර්ජනය කරන්නේ ඇත්තටම කෙනෙක්ව හම්බ වෙන්නේ නැහැ. ගොඩක් මේ එක්ස්පීරියන්ස් එන්නේ නැහැ. ඔක්කොම එන්නේ එක්ක ටෙලිෆෝන් එකෙන් නැත්නම් ඔන්ලයින් විදිහට. එතකොට ඒක කොහොමද දැන් විදිහට මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වෙලා සම්බන්ධතා ගොඩක් අඩු වෙලා තියෙනවා. ලංකාවේ කොහොමද දැන් එහෙනම් හරිම අඩුයි. ඉස්කෝලත් ඔක්කොම එහෙම වෙනස් වෙනවා. ඔව්. මේ ඔව් ඉතින් ඒ ඔහොම ටික කාලයක් යනකොට හැබැයි ඔය ඒ අපි අපිට මේ ලෝකේ කියන එක අපි එක එක විදිහට හදා ගන්නවනේ ටෙලිෆෝන් එකෙන් හදා ගන්න ලෝකෙකුත් තියෙනවා ඔන්ලයින් ලෝකෙකුත් තියෙනවා ඉතින් ඒ නිසා ඒ ලෝකයේ ඇතුලේ ආපහු අර ඇලීම් ගැටීම් ඔක්කොම ඇති වෙනවා ඒ ඇලීම් ගැටීම් ඇති වෙන්න නම් මේ මෙහෙම මෙන්න මේ විදිහේ ලෝකයක්ම තියෙන්න ඕනේ කියලා එකක් නැහැ ඒක අපි හිතේ ප්‍රශ්නයන්නේ ඇලෙන ගැටෙන එක ඉතින් ඒ නිසා ඇලෙන්න ගැටෙන්න පුළුවන් හීනයකට හරි. හීනයක් ඇති කිසි මෙලෝදයක් නැති වුණාට ඒකෙත් අපි ඇලෙනවා ගැටෙනවා බය වෙනවා. ඉතින් ඒ නිසා මේ දුක් වෙන්න එපා. ඔය ඔක්කොම හැංගීම් ටික ඔය ඔන්ලයින් සයිබර් ස්පේස් එකේ දැනටත් ඇති වෙලා තියෙනවා ඉස්සරහට උල්ටත් වැඩි ඇති වෙනවා. එතකොට බනින්න කෙනෙකුත් නැහැ අන්තිමට. කියන්නේ බනින්න කෙනෙක් ඉන්නවා පැත්තහඬ කෙනෙක් නැහැ. ඉතින් මේකේ තියෙන වැදගත්ම කාරණේ තමයි මේ හැම එකක්ම virtual. තරහත් virtual. ඒකත් ඒකෙත් ඇති මේ ඒක reality එකක් නෙමෙයි තරහ කියන්නේ හොඳට බැලුවොත් තේරෙනවා ඒක virtual. මේ ලෝකයක් virtual world එකක්. මම කියන එකක් හොඳට විග්‍රහ කරගෙන ඒ ගැනත් භාවනා කරගෙන ගියොත් අපිට සමහර වෙලාවට තේරෙනවා මම කියන්නේ virtual experience එකක් විතරයි කියන්නේ. ඉතින් එහා දෙයක් නැහැ කියන්නේ. ඒතරම් තමයි. හොඳයි. එහෙමනම් මේ අපි තව ප්‍රශ්න තියෙන්නත් පුළුවන් අත්දැකීම් තියෙන්නත් පුළුවන් බෙදා ගන්නයි අහන්නයි මේ ප්‍රශ්න තියෙනවා නම් ඒවා පෞද්ගලිකව අහන්න කැමති නම් පෞද්ගලිකව පණිවිඩයක් විදිහට එවන්න එතකොට කතා කරන්න පුළුවන් පෞද්ගලිකව පිළිතුරු දෙන්නත් පුළුවන් සාකච්ඡා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ඊළඟ වැඩසටහනකදී අපි කතා බහ කරමු. ඒ චේතනාවෙන් අපි මේ අද මෙත්මග දෙවෙනි වැඩසටහන සමාප්ත කරමු. මේ වැඩසටහනට සම්බන්ධීකරණයෙන් ඒ වගේම ඒ Zoom තාක්ෂණයෙන් අනුග්‍රහය දැක්වූ මේ සියලුම කල්යාණ මිත්‍රයන්ට සම්බන්ධ වුණු හැම දිනාටම අර මඩ ඇතුලේ පොහොට්ටුවක්ව දිගටම මඩත් එක්ක ඉපදිලා මඩත් එක්ක පැවතිලා මඩත් එක්කම දිරලා යන්නේ නැතිව ඉහළට ඇවිත් සුපිකුණු පියුමක් බවට පත් වෙන්නට හැකි වේවා හැම දිනාටම සේවන් සරණයි